බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්ඛවේ මරණං නං තේසං තේසං සත්තානං සම්හා සම්හා සත්තනිකායා චුත්ති චවනතා භේදෝ අන්තරධානෝ මච්චු මරණං කාල කිරියා කන්දානං භේදෝ කලේබරස්ස නික්ඛේපෝ ජීවිතේන්ද්‍රියස්සු පච්ඡේදෝ ඉදං උච්චති භික්ඛවේ මරණං දීති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි මේ උපාසක මහත්තුත් සම්බන්ධ කරගෙන නිතිපතා සතිපතා පවත්වාගෙන ඉන ධර්මදේශනා මාලාවට අපි ඉදිරිපත් කරගත්තේ මහා සතිපට්ඨාන සූත්‍රයයි. ඒ සතිපට්ඨාන සූත්‍රය කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන වශයෙන් කොටස් හතරකට ගොනු කරලයි සරුවචන් වහන්සේ දේශනා කරන්න යෙදුනේ. එයින් අද මේ උද්දෘත පාඨය උපුටා ගන්නා ලද්දේ මේ ධම්මානුපස්සන කොටසයි. ඒ ධම්මානුපස්සන කොටසේ චතුරාර්ය පබ්බය කියන චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන පරිවයේ ප්‍රථම සත්‍ය වෙන විදිහකට කියනවා නම් දුක්ඛ සත්‍ය විස්තර නැත්නම් සවිස්තර දේශනා කොටසකුයි මේ මේක අනෙකුත් සාරවත්න දේශනාවල විවිධ තැන්වල විවිධ ආකාරයෙන් විසිරී පවතිනවා. මේ මරණය නැත්නම් මේ සමහර විට හුඟ දෙනේ කාලා තියෙන විදිහට මරණානුස්සතිය ආදී ධර්ම කොටාස අත්‍යන්ත ආගමික ආධ්‍යාත්මික වැඩක් කියලයි අද සාමාන්‍ය පිළිගැනීම තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ මරණය ගැන කතා කරන්න වුණොත් සාකච්ඡා කරන්න වුණොත් ඉදිරිපත් වුණොත් ඒක ඉතින් නොකර බැරි නිසා මග අරව ගන්න බැරි නිසා මුණ දීමක් හෝ එහෙම නැත්නම් සම්පූර්ණ ජීවිතය ආධ්‍යාත්මික ආගමික කටයුතු වලට යොදපු යත්තන් සඳහා වෙන්වෙච්ච කොටසක් විදිහට තමයි මරණානුස්සති භාවනාව ඉදිරිපත් කරගෙන තියෙන්නේ ඉදිරිපත් වෙන්නේ අද මේ බුද්ධ ආගම වාගේ ඉලෝ මෙලෝ දෙකතම තම ආකාරයෙන් සුභවාදී හැඟීමක් බලාපොරොත්තුවක් ඇති කරන ආගමක් ඒ මරණය දුරින් දුරවන් කරන්න මරණය සාකච්ඡාවෙන් බැහැර කරන්නට උත්සාහ කරන විශේෂයෙන් දිනුනාය සම්මත බටේ රටවලට යනකොට මේ ආකල්ප ධර්මදේශකයන් වහන්සේ එහෙම නැත්නම් ධර්ම දූත රටේ තේදනත්ව දරගන්නවා ඒ රටවල නැත්තන් මේ මරණය ගැන කතා කිරීම නොකල යුත්තක් අනවශ්‍ය කාරණාවක්. ඒ නිසා අපේ ආගමේ මේ නැත්තම් මේ ථේරවාද දර්ශනයේ මුලින්ම සඳහන් වෙන මේ චතුරාර්යක භාවනාවල තියෙන බුද්ධානුසති මෙත්තාච මරණං අසුභස්සති කියන විදිහට අසුභං මරණස්සති කියන විදිහට මේ මරණානුසති භාවනාව තමයි හතරවෙනියට සඳහන් වෙන්නේ. නමුත් මේක ඉතාමත්ම දුෂ්කරයි. අවස්ථාව දන්නේ නැතුව ඉදිරිපත් කළොත් ඒ පිළිසට හරි අපහසුතාවයකටපත් වෙනවා. නොසන්සුන් භාවයකට, නුරුස්නා භාවයකටපත් වෙනවා මේ නොතන්හි මරණය ගැන කතා නමුත් මේ වාගේ පිළිසකට ඒක එහෙමම විදිය යුතු නෑ. මොකද තමන් ආධ්‍යාත්මයක් ගැන හිතා ඉස්සරණයක් ගැන හිතලා වැදගත් තීන්දු වැදගත් ක්‍රියා පිළිවෙලවල් රාශියක් ඉදිරියට දෙව පිළිසක්. ඒ නිසා මේ පිළිස අර සාමාන්‍ය කාමභෝගී సౌందර්ය පැත්ත බලන සිල්ලාරේ බලන බහු ජනතාවට වඩා වෙනස් කතියක් දක්වනවා. නමුත් මේ පිළිස උනත් මතක තියාගන්න ඕනේ අපි ජීවත් වෙන ලෝකේ අපි මේ ඉදිරිපත් කරගත්ත මාතෘකාවට විවිධ ආකල්ප තියෙනවා. ඒ නිසාම කලින් සඳහන් කළා වාගේ ත්‍රිපිටකයේ මේ මරණය සඳහන් වීම ආකාර සාමාන්‍ය ක්‍රමේ තුනකට විතර කඩලා විග්‍රහ කරලා තේරුම් ගන්න පුළුවන් විචිත්‍රත්වය සඳහා. එකක් තමයි මේ සම්මුති මරණය සම්බන්ධයෙන් ඇත්තා වූ ඒ සම්මුති පැත්තෙන් මේ මරණය පිළිබැලීම. අනිත් එක තමයි විදර්ශනා පැත්තෙන් එහෙම නැත්නම් පරමාර්ථ පැත්තෙන් උපාද දිටි භංග කියන පැත්තට මේ මරණය බැඳීම. එහෙම නැත්නම් දාර්ශනික පැත්තේ පතහිරු වේවා නැත්නම් අපේ මේ තේරවාද බුද්ධ ආගමේ ඊට ලැබෙන පිටුවහල පැත්තෙන් බලලත් මේ මරණය ගැන කතා කරන්න පුළුවන්. මේ තුනම මේ වාගේ පිළිසකට බහුසුත භාවයේ වැඩිවීමට අපි අද ඉන්න තැන තේරුම් ගැනීමට උදව් උපකාර වෙනවා. ඒක හොඳ යෝනිසෝ මනසිකාර ක්‍රමයක් නුවණින් සලකා බලන ක්‍රමයක්. අපි මීට කලින් මේ සතිපට්ඨාන සූත්‍රයේ ඉදිරිපත් ස්වરૂපයට හිත යොදලා බැලුවොත් ජාති ජරා මරණ කියලා තමයි මේ දුක්ඛ සත්‍ය විග්‍රහ කිරීම සවිස්තර වීම විස්තර කළේ විස්තර ඉදිරිපත් වෙලා තියෙන්නේ මේක මේ සම්මත මනුස්ස ආත්මයක් සත්ව ආත්මයක් ගත්තොත් උප්පත්ති අවස්ථාව ඒ වාගේම ක්‍රමයෙන් මෝරණ පැසළු භාවයටපත් වෙන අවස්ථාව මරණය. උපාද අයිගාවට ජරා මරණ. ඒකම තමයි පරමාර්ථ වශයෙන් බලනකොට භාවනා යෝගාවචරයේ ඇත්ත ඇති හැටි දැක ගැනීමේ අදහසින් යම් කිසි සංස්කාර කොටසකට යම් කිසි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටසකට හිත යොදාගෙන බලනකොට මූලික විපස්සනාවට අවශ්‍ය කරන පාදක ධර්ම ඒ අවශ්‍ය ගති ලකුණුත් එක්ක පහළ වෙනවා නම් ඔහුට ඒ සම්මුති ඒ සංස්කාර තුنين දැක ගන්න පුළුවන් වෙනවා මේ හැම නාම ධර්මයක්ම රූප ධර්මයක්ම හේතු ධර්මයක්ම ඵල ධර්මයක්ම මූලික සංකත ලක්ෂණෙන් යුක්තයි. ඒවට උපාද චිති භංග කියන මූලික ලක්ෂණ තුනක් මේ නාම රූප හේතුඵල කොයි දෙයකක් තියෙනවා. අනේ එතෙන්ද ගියාම අර ජීවිතයේ සතිපට්ඨානය අහන්න කලින් ආගම ධර්මයේ කෙලෙයි නඹුරක් වෙන්න කලින් තමන් දැකලා ආදුණ මේ සත්‍යාගයේ උප්පත්තිය, සත්‍යාගයේ පැවැත්ම මේ රීම සහ මරණය දැන් ඊ타ත්ම ඒ ඒ චිත්තක්ෂණේ ඊ타ත්ම කුංච ආදර්ශයක් විදිහට චිත්තක්ෂණයකට පොඩි කරලා දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් යෝගාවචරයාගේ ඥානයත් ඒ තරමටම තීක්ෂණ නම් ඊ타ත්ම සියුම් නම් උට මේ එක චිත්තක්ෂණයක මුළු ජීවිතේම අත්දකින්න ASCII මේ සංස්කාර කොටස් වලින් ලොකු පාඩම් ඉගෙන ගන්න. අන්න ඒකදී ජරාව පිළිබඳව අපි ඉදිරිපත් කරගත්ත පාඩේ තියෙන්නේ තේසන්තේ සම්මිතාමි සත්තනිකායේ තේසන්තේ සංසත්තාන සම්මිතාමි සත්තනිකායේ උත්ති චවනතා ආදී වශයෙන් අර උපදුනා වූ ඒ සංස්කාර කොටස් නැත්නම් ජීවිතයක් සතේ ක්‍රමයෙන් මරණය දක්වා ගෙවි ගෙවි කැපි කැපි යන හැටි කණ්ඩිච්ඡම් පාලිච්ඡම් වලිත්ත තථා ආයිනෝ පරිහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ ආදී වශයෙන් ඒකම පූර්ණත්වයටපත් වීමක් තමයි මරණය කියන්නේ. ජරාව දි รา යෑම පටන් ගන්නකොටම ලැබෙනවා. ඒ දි รา යෑම අවසාන වෙනකොට තමයි ඒ මරණය චුතිය සිද්ධ වෙන්නේ. ජීර්ණතා මර ඒ ජීර්ණ ගතියක් තියෙනවා අපිට පේන්නේ නැති වුණාට මේ සංස්කාර ධර්ම වල නැත්නම් අපි ගත්ත විශේෂයෙන් ජීවිතයක ක්‍රමයෙන් ජීර්ණ ගතියක් තියෙනවා. මේක සාමාන්‍ය අපිට පේනවා ඉදිච්ච පළතුරක් ගත්තාම බොහෝම ඉක්මනට ඒක නරක වේගල යනවා. පිපිච්ච මලක් ගත්තාම බොහෝම ශීඝ්‍රයෙන් ඒක මරණයට මේ මේ මල මල තත්ත්වයටපත් වෙනවා. අපි ඒකයි මල් පූජා කරලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා අපි ඒවා මේ දිරීම නතර කරන්න සමහර වෙලාවට මේ චීත කරන වල තබනවා මල් වතුරේ ගිල්වා තබනවා নানা ආකාර දේවල් කෙරුවට ඒකේ දිරණ ගතියක් කියන එකක් තියෙනවා. ඒක නිසා ඒක චිත්තක්ෂණයක් ගත්තහම තිතස්ස අඤ්‍යතත්ත අඤ්‍යතා අඤ්‍යතත්තං කියලා ඒ තිතියේ වෙනස් බවට පත් වෙන ස්වරූපයක් කියලා එකක් තියෙනවා. උපාද උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායති මේ තිතිය කියන වචනේ කියන්නේ හිතියා කියන එක පිහිටියා කියන එක නමුත් මේ පිහිටීමේ තියෙන්නේ නිතරම අන්‍ය දෙයක් බවට පත්වන ස්වරූපයක් හරියටම ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක වචන දෙකක් එකතු වෙලා තියෙන තිතස්ස අඤ්‍යතත්තම් සාමාන්‍ය විදිහට බලනවා පිහිටියා නම් හිටියා නම් එල්ලෙන්නේ නැහැ පෙරලෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ අඤ්‍යතත්තං කියවන අඤ්‍යතාවයටපත් වෙනවා. ඒක නිසා ඉපදුනා වූ භූත භාවයටපත් වුණා වූ මොනම දෙයක් හෝ එකම චිත්තක්ෂණයක්වත් නැතර නොවි එක දිගට පෙරලෙමින් පවතින. ඒ පෙරලෙමින් පවතින ස්වરૂපය තමයි අපි මෙතන ජරා කියන වචනේ හඳුනාගත්තේ. ඒක සඳහා කැඩෙනවා, බිඳෙනවා, ගැලවිලා යනවා, කැපිලා යනවා ආදී දේවල් දිගටම සිද්ධ වෙනවා. සත් කඩලා යනවා, පිටකේ පැලිලා යනවා, හැම පුපුරලා යනවා, අතපය කැපෙනවා, කැදෙනවා. මේ සියරගේම මරණය පිළිබඳ සංකාව සංඥාව පවතින. අවසානයේ ඉන්ද්‍රියානම් පරිපාකෝ මේ ඉන්ද්‍රියා ඉන්ද්‍රියන් පූර්ණ භාවයටපත් වෙච්චාම මොනම තාලකින්වත් ඒක ආය පැවැත්වන්න බැරි තත්ත්වයටපත් වෙනකොට මරණය ගැන කතා කරනකොට කියනවා ජීවිතං ජීවිතේන්ද්‍රිය පස්සු ඒතං ජීවිතේන්ද්‍රිය සුපච්චේ ජීවිතේන්ද්‍රිය කපය. එතනින් ගියාම කාලස්ස කාල ක්‍රියාය කියලා වචන සඳහන් කරනවා. කාලය ඔහු කෙරේ ක්‍රියාත්මක වෙලා ඉවරයි. කාල ක්‍රියා කරයි කියලා අපි කියනවා. කාල ක්‍රියා කරයි කියලා කියන්නේ ඒ ජීවිතය ලැබෙනකොටම ඒ පුද්ගලයා යම් කිසි ආයුෂ ප්‍රමාණයක් ගෙනවන ඒ ආයුෂ ප්‍රමාණය ගෙවිලා ගෙවිලා ගෙවිලා දැන් කාලය වැඩ හමාරයි ඕකේ ජීවිතය පච්චේදයටපත් වෙනවා ඒ නිසා අපි ඒක ඒ අවසාන මොහොතටපත් වෙච්ච වෙලාවේ දැනගත්තොත් මෙන්න මෙච්චර මට ජීවිතේ තිබිලා තියෙනවා නමුත් ඒ කාර්යය දැන් ඉවරයි කියලා හරි විශාල කනගාටුවකට බලාපොරොත්තු හිමිච්ච තත්යකටපත් වෙනවා. මට පොඩ්ඩක් අල්ලතෝ දැනගන්න තිබුණා නම් මට මෙච්චරයි ආයුෂ තිබුණේ මේට වැඩිය වැඩි කරන්න පුළුවන් කෙනෙක් ලෝකයේ ඇත්තේ නැත. මට මේට වැඩිය අර්ථවත් තේරුමක් ඇතුව, හරයක් ඇතුව මේ ජීවිතය ගත කරන්න තිබුණා නේද කියන අදහස ගන්න පුළුවන් වෙනවා. නමුත් සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයාගේ මරණ අවස්ථාවේදී අර විදිහේ ඒ ජීවිතය ජීවිතේන්ද්‍රයාගේ දෙවි යාම කාල ක්‍රියාව සිද්ධ වෙනකොට පමාවෙයි. ඒකට අපේ සාමාන්‍ය අත්‍යනත්ත කියන දන්න නමුත් මේකට කිට්ටු කරගන්න උපමාවක් තියෙනවා මේ ඇතෙක් නැත්නම් අලියෙක් මැරෙන්න චිත්තක්ෂණ තුනකට කලින් ඌට උගේ ශරීරය පේනවා කියන. එතකම උගේ කන් දෙකෙන් සම්පූර්ණ ශරීරය වහලා තියෙනවා. කන ගහනකොට දිගාරනකොට ඒ කනත් එක්කම තමයි ඇහැපෙන්න තියෙන නිසා කන් දෙකේ ස්වභාවය හැර උට කවදාකවත් තමගේ පිටපැත්ත බලන්න පුළුවන් කමක් නැහැ බෙල්ල හරවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා එතා දන්නේ නැහැ මම මෙච්චර ලොකු සතෙක් කියලා. ඒ නිසා ඒ සාමාන්‍ය ගමේ කතාවක් කියන්නේ මරණ මොහොතේ මරණයට මොහොත තුනකට කලින් ඇතාට තමන්ගේ ශරීරය පේනකොට ලෝකෙ පෙරලන්න හිතෙනවා. පෙරලනකොට තමන් පෙරලා ඉවරයි. එදා තමයි දැනගන්නේ මම ඇත්තෙක් කියලා. ඒන්නේ වගේ තමයි හුඟක් වෙලාවට පෘථග්ජනයට මරණ මොහොතදී තමයි ප්‍රමාදේ වැටෙන්නේ. මේ මරණ අනුස්සති භාවනාවේ නැත්නම් මේ සතිපට්ඨාන භාවනාවේදී මරණය ගැන දැක්වීම ඒ නිසා ඒ අභාග්‍ය සම්පන්න මේ කියන කාල ක්‍රියාව කලේවරස්ස නික්ඛේපෝ කියන මෘත කලේබරේ හැරදැමීමේ අසුබ ලක්ෂණය මුලට ගෙනීමක් කියලා ගොඩ දෙනෙක් මේක ප්‍රතික්ෂේප කරනවා. නමුත් මේ ජීවිතය සහ මරණය දෙක අතර පුදුමාකාර වෙන් කරන්න බැරි සම්බන්ධතාවයක් තියෙන බව දර්ශනයේ නම් දර්ශන විද්‍යාවට නම් වකන් මහන්න මකන්න බෑ වහන්න බෑ. ඉතින් යෝගාවචරණ සිද්ධ වෙනවා එක්කෝ මේ මරණය සම්මුති මරණයක් වශයෙන් සිදු වෙන වෙලාව වෙනකම් පමා නොවි කල්ැතුව මේ මරණය ජීවත් කරලා එයින් ලබන්න පුළුවන් වෙන්නා වූ මේ පස්තර දානකාව. හේත කරනවා කර්ම කියන වැරි නතර කරලා වහවහ කලියුත් කරා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ප්‍රියමනාප ගුරු දෙමව්පියත්ෝ මිය පරලෝ ගියාම ඉසాత බඳගෙන අඬන්නේ නැතුව සන්තෝෂ වෙන්න පුළුවන්. මම කලින් මරණානුසුති භාවනා කරපු නිසා බොහෝ දිනාට සිහි මේ විකල් වුණාට මූර්ජා වුණාට මට මේකෙදි මේක දරා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය භාවනාවක් කරගෙන යන අවස්ථාවේදී උනත් ඒ පුද්ගලයාට ඒ චිත්ත වීර්ය භාවනා අරමුණේ හිත පවත්වනකොට මම තාම තරුණ වැඩි මට මේ වැඩේ කරන්න තියෙනවා ඒ නිසා මේ භාවනා පැත්තක තියලා මම මේ මේ වැඩ කරන්න ඕනේ කියලා වැඩ පස්ස දාන ගතිය කියන දුර්වල භාවයේ මතුනොත් මම ටිකක් නිදා ගන්න ඕනේ සැප ලබන්න ඕන ආදී කියනකොට මේ මරණානුස්සති භාවනාව කරන කෙනාට අරසාව කුසල ඒ නිසා මේක තුන් පැත්තකින් උදව් උපකාරයි ඒ උපකාර වෙන්න මරණයේ දෙස අර කියන විදිහට තුන් හතර පැත්තකින් කල්ලාතුව බලලා තියෙනවා. අර මේක සාමාන්‍යයෙන් අපි මේ සත්‍යපට්ඨාන සූත්‍රය සඳහන් කරන විදිහට ජීවිතේන්ද්‍රය සුපච්ඡේදෝ කියන විදිහට කාලකිරියා කියන වචන දෙකම සඳහන් වෙනවා උපතින්ම උඹට මේ ආත්මය සඳහා මෙන්න මෙච්චර දිනවක ගන්න කරණක් හෝ මෙච්චර ආයුෂ තියෙනවා කියලා අපි කියන්නේ. ඒ ආයුෂයේ ගෙවී යමින් තමයි පවතින්නේ. ඒක නැතර කරන්න පුළුවන් කෙනෙක් ඇත්තේ නැහැ. මේක මේිට වැඩිය සිත් ගන්නා සුළු තාලෙට. හිත්වදිනා තාලෙට ඉදිරිපත් කරලා තියෙනවා අන්‍ය ආගමක විශේෂයෙන්ම පසුකාලීන දියුණු වෙච්ච මේ Hindu යෝග ක්‍රම පෙන්නකොට අපේ ආනාපාන සති භාවනාව වගේ ඒ අත්ංගෙත් ප්‍රාණායාම භාවනා ක්‍රමය කියලා තියෙනවා. මේ ආස්වාද ප්‍රසවාසයට ප්‍රාණී කියන වචන වගේ තමයි භාවිත කරන්නේ. අන්න ඒකදී පෙන්නලා දෙනවා සාමාන්‍ය පුද්ගලයෙක් ඊ타මත්ම හැඟුම්overline ගත කරනවා නම් ඒ පුද්ගලයා ආස්වාස කිරීම සඳහා ගන්න වේලාවෙන් භාගයක් තරම් වේලාවකින් හුස්ම එකපාරට පිට කරනවා. අපි කියන විදිහට සුවාසය අරිනවා කියන්නේ. නිතරම හුස්ම ගන්න ඉතාමත් මෙහෙමීට ඒක පාරට දැඩි තාපයක් එක්ක ආයාසයකින් පිට කරලා දානවා. අර තියෙන ආවේග කර తত্ত্বය අසහනකාරී తত্ত্বය නිසා. ඉතින් මේ පුද්ගලයා හුඟක් කරාට මරණ මොහොත දක්වාම දන්නේ නැහැ. මේ පිට කරන හුස්ම අපි ඉතාම ශීඝ්‍රයෙන් පිට කරනවා නාස්පුඩු පුරවාගෙන ගෝසාවක් ඇති කරමින් කියන්නේ. ආයතන ප්‍රාණයාම භාවනාවේදී කියනවා ගන්න හුස්ම මේ ගණන් කරලා ගන්න. එකේ සිට හතර දක්වා ගණන් කරනකන් අපි හුස්ම ගන්නවා හිතුවොත් පිට කරනකොටත් එකේ සිට හතර දක්වා ගණන් කරන ප්‍රදේශය අතර පාලනයෙන් යුක්තව පිට කරන්නේ. මේ උත්සාහයේදී ඒ පුද්ගලයාට තේරෙනවා <coughs> ගන්න හුස්මට පිට කරන හුස්ම අපේ සාමාන්‍ය ජීවිතේ සමාන නැහැ. විශේෂයෙන්ම දුකක් හතරයක් අංකටොල්ලක් මේ හිතට වෙහෙසක් ආවම පිට වෙන හුස්ම ඉතාම ශීක්‍රයෙන් පිට වෙනවා. මිනිසාය අත්ව කියනවා පිට වෙන හුස්ම ඉක්මනින් පිට කළොත් උඹට හම්බෙලා තියෙන හුස්ම රැලි ගන්න සීමිතයි. ඒක තමයි අත්ව ආශය කියන්නේ. ඒක ඉක්මනින් පිට කළොත් උඹ කලින් මැරෙලා යනවා. ඒක පාලනයේ යුක්තව හිමීට පිට කරන තාලෙට ආශිතික. පැය ගන්න නෙවෙයි ආශමැල්ල තියෙන්නේ හුස්ම ගන්න. ඒ නිසා හුස්ම පාලනය කරනවා නම් ප්‍රාණයාම කරනවා නම් ඒ බුද්ධයාට ලැබිච්ච ආශය ලැබිච්ච ප්‍රාණය බොහෝ කාලයක් පාවිච්චි කරන්නේ. මෙතනයි තාමත්ම උපේක්ෂක අත්ලෝක ධර්මයේ කම්පා නොවි තමංග හුස්ම ගැනම හිත යොදාගෙන පුළුවන් තරම් හිමීට හුස්ම පාවිච්චි කරලා ඉගෙන හුස්ම ඇතුළට අරගෙන පුළුවන් තරම් වේලාවක් හුස්ම පෙරහැලෙන අතර කරගෙන ඉඳලා පුළුවන් තරම් හිමින් ඒ හුස්ම පිට කරලා නැවත හුස්ම ගන්න කලින් පුළුවන් තරම් වේලාවක් විවේක දෙන්නේ. ඉතින් මේක තමයි ඔය චතුර්ථ ධානයදි වෙන්නේ. ආයාසයක් නැහැ හුස්ම ගන්නත් ආයාසයක් නැහැ හුස්ම ගත් එක ඉක්මනට පිටකරනත් ආයාසයක් නැහැ හුස්ම පිටකරනත් ආයාසයක් නැහැ පිට කරපු හුස්ම නැවත ගන්නත් සම්පූර්ණ ඒ කාය සංස්කාරයන්ගේ සංසිඳීම වෙනකොට බොහෝ ආයුෂ ලැබෙනවා දීර්ඝායුෂ වෙනවා ඒ පුද්ගලයා උපේක්ෂක දේවල් කෙරෙහි උපේක්ෂක සංකාර උපේක්ෂා ඥානයේදී උපේක්ෂක වෙනවා නමුත් එතකොට අර තියෙන වේගය, උච්ඡන්න ගතිය, ආසන්න ගතියක් නැහැ. ඉතාමත්ම සාන්ත සුන්දර භාගයකට පත්ලා තියෙනවා. දියෝගාවචරයට උනත් ඒක එට්ටු ගන්නලා දෙන්න අමාරුයි. ඒක මොකද දියෝගාවචරයට අවශ්‍ය කරලා තියෙනවා මේ භාවනා ප්‍රතිඵල කියලා මොනවදෝ જાතියක්. ඒ නිසා හුස්ම ගනිමින් වේග වෙමින් දුවනවා කොහෙදෝ ඒ භාවනා ප්‍රතිඵල හොයන්ට දුවන්න දුවන්න සිද්ධ වෙන්නේ අර නිශ්චල භාවයෙන් අර හුස්ම නැත්නම් පත් හුස්මේ ඈත් වෙන එකයි. ඒක නිසා සත්‍ය මැද නතර වෙලා බලාගෙන ඉන්නවා අපි සත්‍ය හොයමින් ඈතට වටවලලේ දුවන. යම් දවසක මේ හිවිව නතර කරපු දවසට අපි සත්‍ය කරා ලං වෙනවා. කොහොම දුවන්න දුවන්න අපි සත්‍යයෙන් ඈත් වෙනවා සත්‍ය තියෙන තාම තැම්පත් මැද. අපි ඈතට දුවනවා දුවන්න දුවන්න වේග වැඩි වෙනවා වේග වැඩි වෙන්න වැඩි වෙන්න සුවාසය අරිනවා වැඩි වෙනවා ජීවිතේ කිසි ඉතින් මේක හරියට දැන් තවත් උපමාවක් කියනවා නම් අපි පළතුරු එළවලු ගෙනාවුවාම ඒ එළවලු අවුවට ශීතට උෂ්ණට ඉක්මනට ලක් වුණොත් ඉක්මන නරක. අපි ඒක කරන්නේ අයිස් පෙට්ටියට. අයිස් පෙට්ටිය දාපුවාම ඒකේ ක්‍රියාකාරකම් ඔක්කොම අන්තිම ජීවිතේ පවත්වීම සඳහා පමණක් නතර වෙලා අරක බොහෝ වෙලා නරක නොවි කුණු නොවි පවත්වා ගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. බ්‍රහ්ම ලෝකය කියලා කියන්නේ අන්නෝම අයිස් පෙට්ටිය. ඕකට ගියාම කිසිම ඇහෙන් පේන විශාල ක්‍රියාකාරකම් සියල්ලම නතර වෙලා ඒ සඳහා ඇත්තා වූ ඒ චේතනා ආහාවල් මද මාන සියල්ලම නතර ඉන්ද්‍රිය ධර්ම ගොඩාක් වැඩ කරන්නේ තියෙන්නේ ඊ타මත්ම පැවැත්ම පමණයි. ඉතින් කියනවා ආයුෂ කොච්චරදෝ කෙල කෝටි ගාණක් තියෙනවා කියලා. ඊට වැඩි ටිකක් වෙනස් දිවි ලෝකේ. දිවි ලෝකෙත් ඔය චාතු මහරජික එතරින් ගියාම තාවතින්ස දෙවියන් කඩිකුලක් වැඩි. ටිකක් රුසන්න දිග එහෙ දුවනවා මෙහෙ දුවන ගැතිය ඒක ලංකාවේ ලෝකෙට එහෙම නිතර එන්නේ ඒවත් තමයි. මේ වගේ හොයනවා බයම. ඒ නිසා ජීවිත කෙටි වෙනවා. ඉහළට ඉහළට යනකොට යාමයේ තුදිතේ නිම්මානතේ පරිනිමිත වශයෙන් මොන හිණයක් යවුවත් ලෝකෙට නිවි හැරිලා බලන්න. ඒ නිසා මේක මොනවා වුණත් එකයි බලන්නෙත් නෑ යසු දීර්ඝායස වෙන. ඉතින් ඒ නිසා සමහර වෙලාවට තමයි මේ දීර්ඝාෂ්‍ය භාවයයි භාවනාවයි දිනු වෙනකොට දිනු වෙනකොට මිනිස්සයා මේ ලෞකික හැඟීම් නැති කර ලෝක ගැන එකක්මක් විදිලක් නැති වෙච්ච නිසා නිකම්ම ගහක් ගලක් පර්වතයක් වෙනවා ගල් බමුණෙක් වෙනවා කියන්නේ. මේ නිසාම මරණය පිළිබඳව හෝ භාවනා පිළිබඳව කතා කරේ මිනිසිත ආගමික වැඩක් ආධ්‍යාත්මික වැඩක් ඒක නිකන් මේ ලෝකයේ තියෙන සිලිලාරය නැත්තම් ලෝකයේ තියෙන මේ සුන්දරත්වය මේ මඟුල් සක්වලේ පෙන්කලින ගතියට බාධකයි. නමුත් මේ වගේ පිරිසක් ඉදිරිපත් වෙච්චාම ඒත් ඔය පෙන්කලියේ ඒව නැත්තම් ඒ సౌందර්යයේ ඒ සිලිලාරයේ ඒ සමනල වර්ණයේ රස දැකලා තියෙනවා ඒක කොච්චර භයානකද කොච්චර මරණීය ආසන්නයට ගේනවද කියන එක දන්න නිසා පෙර කල පිනක් නිසා හෝ මේ ජීවිතය අත්තා වූ ඒ ප්‍රයෝග ඥානයක් නිසා මේක විකල්පයක් වන්න මේ පෙළඹිලා තියෙන්නේ. ඒ පෙළඹීම ආධ්‍යාත්මික තමයි. ඒ පෙළඹීම ආගමික තමයි. නමුත් ඒක හුදු හැඟීමකින් එහෙම නැත්නම් හුදු ආවේගයෙන් කරන දෙයක් නෙවෙයි තර්කයේ දර්ශනයට උනත් පෙන්ලා දෙන්න පුළුවන්. කිමියගේ පෙළඹිච්ච පිළිසකට ඒ තාර්කිකයේ දර්ශන ලකුණු ඉදිරිපත් කරලා පෙන්වන්නේ එක පැත්තකින් Taman ගත්තා වූ තීන්දුව Taman යන ගමන හරි බවට උද්‍යෝගයක් ඇති කරගන්න. දෙක තමයි අපි මේ විදිහට කටයුතු කරනකොට নানা ආකාර ඒ සිලිලාරය එහෙම නැත්නම් ඒ సౌందර්ය අගය කරන ඇත්තෝ ඇවිල්ලා පාදපත වාදපතලෝ. කොහොම නම් අයිස්පෙට් එක දාලා තිබ්බනම් බොහොම කල් කියන්න පුළුවන් නේද මොකටද ওই ජීවිතේ. අර කලිමුත් මන් දවසක මතක් කළා වගේ එක වයසක අවුරුදු 120ක විතර මිනිස්සෙකුට හොඳ సౌందර්යමත් ජීවිත ගත කරන රස ආස්වාදය දන්නා වූ ඉදුරම් පිටවෙන් ගත කරන මේ ක්‍රීඩා දශකයේ ඉන්න තරුණෙක් හම්බෙලා තියෙන බලනකොට ඒ පුද්ගලයා ඒ දවසම සැලසුම් කරලා තියෙන්නේ ඒ තමන්ගේ ඇහැ පිනවීමට නාසය කන ජීව ශරීරයේ පිනවීම සඳහා විශාල වැඩ පිළිවෙලක් ඇතුව තද බල කාලසටහනකට වැඩ කරනවා අර මනුස්සයා බොහෝම විවේකී වයසක මනුස්සයා ඉන්නවා හම්බෙච්චාම මේ දෙන්න කලබලෙදී ඒ වයසක මනුස්සයා අහනවා මෙහෙමයි මෙහෙමයි මොකද මේ කලබල. එයාගෙන ඔය නාකි මනුස්සත් එක්ක අපිට කතා කරන්න වෙලාවක් නැහැ. මේ මේ જાති වැඩ තියෙනවා. ඉතින් මේ මනුස්සයාට පේනවා මේ තරුණයා මේ දුවන දීවිල්ල නිසා ඕම ඉක්මනට තමන්ගේ ආයුෂ පිටි කර ගන්නවා. නරක පුරුදු වලට බෝ වෙනවා. ඒ නිසා අවවාදයක් වශයෙන් කියන දරුවා කොහොම කවදාකවත් <laughs> මත්පන පාවිච්චි කරන්නේ කවදාකවත් මේ දුම් බීමක් කරලා නැහැ. කාමයේ වරදොල හැසිරෙලා නැහැ. සත්තු මරාගෙන කාලා නැහැ. මම බොරු හේලම් ප්‍රතිසද්දන කතා කරලා නැහැ. ඒ නිසා බලපන් මම අවුරුදු 120ක් ජීවත් වෙලා තියෙනවා. බොයි විදියට දුවලෙල ඉක්මනට වැඩි. අර මම හොඳට උඩ පල්ලෙහා බලලා ලෙකුවලු ඔය මස් මාළු කන්නේත් නැත්නම් බොන්නේත් නැත්නම් සිගරට් බොන්නේත් නැත්නම් මේ කාමික මුකොරුද 120ක් ඉඳලා තියෙනවා. ඉන්න දිගේ මොකරන්නේ? කරන්නේ නැත්නම් 120ක් මොකටද ඉඳලා? ඕන ඔය ප්‍රශ්න සාමාන්‍ය මේ ආධ්‍යාත්මික ජීවිතය යන අත්තන්න වුණ දෙන්න වෙන ප්‍රශ්නයක්. එකසේ විතරනේ 240ක් කිච්චක් වැඩක් නැහැ කරන්න තියෙන සැප නොවිද. මේක අපේ ජීවිතේත් මතුවෙන දෙයක් සමාජයේ ඉන්නකොටත් මතුවෙන දෙයක්. ආනේක සඳහා කොහොමද මේ බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා මේක දිහා බැලුවේ? කොහොමද මේ දාර්ශනිකව බලන්නේ? කොහොමද අපි මේකට සමත මේ වශයෙන් උත්තර දෙන්නේ? කොහොමද අපි මේකට විපස්සනාමය වශයෙන් උත්තර දෙන්නේ කියන එක තමයි මේ සතිපට්ඨානයේට මේ මරණය කියන ධර්මය ඇතුල් කිරීමේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒ මොකද අපි මරණය ගැන කල්පනා නොකර ඔය කියන විදිහේ ජීවිතේ సౌందර්යය ඥාන විභාගේ මේ ලෝකේ ආධ්‍යාත්මිකේ නැත්නම් මේ භෞතික දේවල් ඉක්මවලා ගිහලා මොනවද තියෙන්නේ මොනවද හොඳ නරක කියලා කියන්නේ ආදි වශයෙන් මේ දාර්ශනික පස්ස කල්පනා කර කර කර හිටියට අපි මොහොතින් මොහොත දක්වාම මරණයට ලං වෙනවාමයි ඒක කිසිම නැවත් පැවැත්මක් නැවැත්මක් නැතුව දුරට පවතින දෙයක් කියලා කල්පනා කරන්න පටන් ගත්තාම දාර්ශනිකයන්ම කල්පනා වෙන්න පටන් අරගත්ත මේ දර්ශනය කියලා කියන්නේ ප්‍රමාදය අනවශ්‍ය ප්‍රශ්න වගේක් ඉදිරිපත් කරගෙන කතා කරන විදිහට මරණය සිද්ධ වෙනවා. ඒ නිසා හේයත්තු ඒ ඔක්කොම අමතක කළ මේ මරණය කියන එක දර්ශනයට ලක් කරලා බලන්න. දර්ශන ශාස්ත්‍රයේ මරණය ලක් කරලා බලපුවාම හේයත්තු සඳහන් කරගත්තා, තේරුම් ගත්තා. පැවැත්ම කියන එක තියෙනවා නම් ඒකේ අනිවාර්යව මරණය තියෙනවාමයි. මරණයට උත්තර දෙන්න නම් මේ පැවැත්ම සම්බන්ධවයි අපි හැදගැටීමක් කරන්නේ. මේ මරණය නොදැන මේ අපි ශීඝ්‍ර ගමනක අපි අර කලින් ගත්ත සඳහනේ ඉන්න තරුණ මේ රසකාමී පුද්ගලයා වගේ ශීඝ්‍ර ගමනක අපි යන්නේ අපි මේ සාමාන්‍ය සමාජ සංස්කෘතියක මුල මැද අග කියන තුන නොදන්නවා. අපි හිතන සැප අපි හිතන ප්‍රණීත භාව අපි හිතන හොඳ ඒ හොඳ වෙන්නේ ඒකට ළඟා වෙනකම් පමණයි. අපි දන්නවා අපි අධ්‍යාපනය ලැබෙනකොට දැන් තියෙන ක්‍රමයේ ටිකක් වෙනස් ඇති 10 වෙනි ශ්‍රේණිය හෝ ඊට පස්සේ තියෙන මොනම ශ්‍රේණියකට හෝ හැම වසවතාවයක විභාගයක් තියෙනවා ඒ සෑම විභාගයකටම සෑම ශිෂ්‍යයෙක්ම අධ්‍යාපනය ගැන බලාපොරොත්තු වෙන සෑම ශිෂ්‍යයෙක්ම හිත කුතුහලයක් ඇති කර ගන්නවා බොහෝම උනන්දුවෙන් කටයුතු කරනවා නමුත් ගිය පාර පාස්සේ විභාගයට තමන්ගේ මල්ලි මහන්සි වෙනවා දක්නට කියන්නේ ඕක නම් එච්චර අමාරු කන්නේ පහේ පන්ති විභාගේ ලේසියි මම අද ඉඳ තියෙන මට අටේ පන්ති විභාගේ නැත්නම් 10 පන්ති ඒකයි අමාරු. ඕනේ. ඒක ඉවරලා තව අවුරුද්දක් ගියාම ඒ පාස් කරපු විභාගෙත් කර ලොකු දෙයක් නෙවෙයි. ඊගාවට එන්න තියෙන විභාගෙ ලොකුයි. ඉතින් මේක හිතනවා මේ හම්බ වෙන හම්බ වෙන මූල ධර්මයකදී අලුතෙන් සිදුවෙන දෙයක් කියලා නෑ මුළු මුළු මුළු ලෝකෙටම සමාන දෙයක්. අපි මේ හොයන සැප අපි හොඳයි කියන දේ ලැබෙනකන් තමයි ඒ සිලිලා. ලැබිච්ච දවසට ඒ සැපේ. එතන යම් තාක් ඒක නොලැබී තියෙන තාක්කල් හිත තාක්කල් ඒක වටිනාකම වෙනවා. ඒක නිසා මලක ඔපේ මල පිටුමින් හමාරා. තලක හැඩය රළ බිඳුමින් හමාරා. අපි සාමාන්‍යයෙන් දන්නවා නිතරම හොඳට දැක් ගන්න පුළුවන් දෙයක් තමයි ඉර නගින වෙලාවේදී තාම ඉර නැගලා නැහැ. අරුණ කැපීගෙන එනකොට බුදුමාකාර සුවදකමක් තියෙන සාදරකමක් තියෙන අපි ඉරණා කියනවා බලන්න වෙරළට යනවා. නමුත් ඉර නැගලා දවල් 10 11 වෙනකොට සංග්ලාසස් දානවා මේක නොපෙනේ. පේනකොට ඇස් කකිය. නමුත් හෙටත් ඉර නැගිනවා බලන්න. මෙන්න මේ වගේ දර්ශන ඇති. ඒ නිසා මේ දාර්ශනික පැත්තෙන් බැලුවත් හොඳ තෝම තේරෙන්න පටන් අරගත්තා. මේ පැවැත්ම විශේෂයි මිනිස්සයා පුදුමාකාර විදිහට අලුත් දෙයක් පිළිබඳව අලුත් සැලසුම් කරාට වෙච්ච දේවල් පිළිබඳව තියෙන නිතරෝ පශ්චාත්තාපය එහෙම නැත්නම් ඒ සිලිලාරේ නැති වෙනවා. මේ නිසා ජීවිතයේ ඉස්සලාම හම් වෙන මේ සමුදායේ යුගය රස ආස්වාද ලබන යුගය මිනිස්සයා ආචාර ධර්ම අමතක කරලා ආගම ධර්ම අමතක කරලා පුදුමාකාර ගෙවීමකට සඳහන් වෙනවා. නමුත් ඒ කාලේ බොහෝම පෞෂිද්ධ වෙන බයලජ්ජා නැති කරන යුගයක්. ආන්නේ යුගය ඇති වෙනා වූ පශ්චාත්තාපේ වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වැඩි කාලයක් ගිහිලා හෝ අඩු කාලයක් ගිහිලා හෝ ක්‍රමේ මේ ආචාර ධර්ම නැතුව මේ ලබන සැප එතන එතනම දුක් වෙන දෙයක් බව පශ්චාත්තාප එකතු කරන බව තේරුම් ගන්නකොට සමහරු තමයි සමහරු නම් ඒක තේරුම් අරගත්තා පස්සේ වහාම ඒ විච්ඡ තරුණ යුගයේ අතහැරලා අර ආචාර විද්‍යාත්මක යුගයට මේ බයලජ්ජ සහිත යුගයකට එහෙම නැත්නම් හොඳ නරක තේරුම් ගන්න යුගයකට පත් වෙනවා. එතකොට අර ආශීර්වාද ආස්වාද ගතිය සීලාවේ සමනල ජීවිතේ සමනල වර්ණ දේතුළු වර්ණ ඉබේව පැත්තකට කරන්න වෙනවා ඉතාමත්ම අකමැත්තෙන් නම්. ඒකට බාරගන්නේ ආචාර ධර්ම. හොඳ වෙන්න ඕනේ. අම්මලා තාත්තලා කන්න ඕනේ. ගුරුතුන්ට වැඩි කියන සලකන්න ඕනේ ආදි වශයෙන් ඒ ආචාර ධර්ම වල කරගෙන යනකොටත් මැදිවාසිදී තේරෙනවා ආගමකට ධර්මයක ආభాෂයක් නැති වුණොත් ආචාර ධර්මත් අපි තැනකට යොමු කරන්නේ ඒ ජීවිතේ තාම තියෙනවා හිස් ගතිය, බොල් ගතිය, කොම්බ ගතිය. තාමත් සුළු පිළිසක්. ඒකත් තේරුම් අරගෙන ආචාර ධර්ම බව අමතක කරපු අතහැරලා Taman මෙතෙක් කාලය එකතු කරපු මේ ඥාති ධර්ම අතහැරලා වස්තු අතහැරලා මේ ආධ්‍යාත්මික ජීවිතයට පෙළඹෙන. ඒක අර සෞන්දර්ය යෝගයකට නම් ඊටාමත්ම තේරුම් ගන්න අමාරුයි. ආචාර ධර්ම කරන නැත්නම් තේරුම් අරගන්න අමාරුයි. කොහොමද මේ සිද්ධාර්ථ කුමාරයා Tamanගේ යසෝදරාවට පළවෙනි පුතා හම්බ වෙච්ච වෙලාවේදී මේක රාහු උපන්නා කියලා දැක්කේ කොහොමද එදා ගෙදරින් පැනලා ගියේ කියන එක ඉතාමත්ම දුෂ්කර තේරුම් ගන්න අමාරුදයක්. නමුත් මේ මරණය පිළිබඳ හොයාගෙන යනකොට පැහැදිලිව පේනවා මේ සැප ලැබීම සඳහා කරන්නා වූ මේ ප්‍රයත්නය නිසා විශාල පශ්චාත්තාපකමක් ඒ පශ්චාත්තාපකම් වලින් වැළැක්වීමට ආචාර ධර්ම ලං කරගත්තට සීලය පමණක් ලං කරගත්තට මාදි. ඒක එහාට සමාධියට ඊට එහාට ප්‍රඥාවට යොමු කළ යුතු වෙනවා. ආන්නේ යොමු කිරීම සඳහාම මේ මරණානුස්සති භාවනාව යොදා ගන්න පුළුවන්. ඒක නිසා එක තැනකදී සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දේශනා කරව සූත්‍රයක් අපිට මෙතෙන්දී මේ කියන පසුවිමත් එක සම්බන්ධ කරන්න පුළුවන්. ලෝකයේ දකින්නේ මරණය අසුබ දෙයක් විදිහට නෝගිය යුත්තක් ආමංගල්‍ය කාරණයක් විදිහට. ඒක නිසා සරුවචන් මේ සාරිපුත්තු ස්වාමීන් දවසක් මේ මහා සංඝරත්නය සහෝදර පිරිස එකතු වෙලා සම්ප්‍රක්‍මතාන් වහන්සේ එකතු වෙලාවේදී උන්වහන්සේ මතු කරන මාතෘකාව කියලා කියනවා යම් ආකාරයකට මහණෙනි සහෝදරවරුනි මිනිස් ජීවිතේ පවත්නවන ඒ ආකාරය නිසා ඔහුට මරණය භද්‍ර නැත්නම් අපි කියනවා සාමාන්‍ය ජීවිතේ කාලකන්ණි මරණයක් නැත්නම් අවමංගල්‍යයක් සිදු වෙනවා යම් ආකාරයකට මිනිස් එක දැනගෙන ජීවිතේ හැඩ ගන්නවා නම් ඒ හැඩ ගැසීම තුලින් ඕක පුළුවන් මරණය භද්‍ර මරණයක් කරගන්නට ඒම මංගල්‍ය මංගල්‍යයක් කරගන්න. එතකොට උන්වහන්සේ මේ විදියට සංඝයා තුල ප්‍රස්තුතය මත කරගෙන අහන යම් යම් ආකාරයකට භික්ෂුන් වහන්සේ නමක් ජීවත් වෙනවා නම් ඒ ආකාරය නිසා ඔහුට භද්‍ර මරණයක් භද්‍ර අභද්‍ර මරණයක් එහෙම කාලකන්ණි මරණයක් සිදු වෙනවා නම් මොකද්ද ඒ ආකාරය? ඒක තමයි අපිට හම්බෙන උපදේශ පන්තිය උන්වහන්සේ සඳහන් කරනවා කම්මාරාමෝ හෝති කම්මාරතෝ කම්මාරාමත අනුජුක්තෝ. මොකද මුළු ජීවිතේම වැඩවලට යටයි. වැඩ වැඩ වැඩ වැඩ කර්මය කියලා කියන්නේ කර්මාන්තරාමයේ කර්මාන්ත කිරීමේ කවදාකවත් ඉවරයක් නැහැ. කම්මාරාමෝ හෝති. එයා කර්මයේ යෙදිලා ඉන්නවා. කම්marato ඒකම තමයි කම් වැඩ කරන අය තමයි කැමති. කම්මාරාමත අනුජුක්තෝ. තමනුත් ඒ යෙදී ගත කරනවා. ඒ නිසා උඩ මැරෙන්න වෙලාවක් නැහැ. ඒ නිසා මරණ මොකද එනකොට විශාල වැඩ අදාළ රාශියක් තියෙන තමයි අතහැලා දාන්නේ. ඊගාවට බස්සාරාමෝ හෝති බස්සාරතෝ බස්සාරාමත අනුයුක්තෝ. කතාව කිව්වහම කිලෝරක් නැහැ. Tamanට කියන්න තියෙන දේවල් තාම කතාවල්ල ඉවර නැහැ. අනුන්ගෙන් අහන්න තියෙන දේවල් වල නැත්නම් පරිවර්තන ඉස්සතන කේලාමතන කියන දේවල් කිල්ලෝරක් තාම කවුරු හරි ඉලකම් බලන්නේ කතාව. මේ වෙලාව කතා නොකර හිතියත් කතා කරන්න ලැබේවා කියන අදහසෙන් ඉන්න මිනිසයාට මරණයට සූදානම් වෙන්න වෙලාවක් නැහැ. නිද්දාරාම හෝති නිද්දාරතෝ නිද්දාරාමක අනුයුක්තෝ එහෙම නැත්නම් අසීමිත විදිහට කුසීතව කම්මැලිව නිින්දට කැමති. ඔන්න වැඩක් කරත් උට අවශ්‍යතාවය තියෙන්නේ මේ වැඩි ඉවරච්ච ගමන් ගිලා නිදා ගන්න ඕනේ කියන අදහසන ඒත් උගේ කිසිසේත් මරණයට සූදානම්ක් ඊගාවට සංසංකාරාම හොති සංසග්ගරතෝ සංසග්ගරාමත ආනුයුක්තෝ ඒ වගේ ඒව නැතු ඔක්කොම මේ නිදාගෙන ඉඳ හම් වෙන්නේ නැහැ භාවනා මධ්‍යස්ථාන කියන්නේ ඒ නිසා කතාව හම් වෙන්නේ නැහැ දකින් දකින් එකන දොස් කියන ඒ වගේම වැඩ එක එක දේවල් පටලවා ගන්න හම් වෙන්නේ නැහැ කියලා කියන පොතේ ඕන දෙයක් කියලා තමන් තමන්ගේ වැඩක් කරගන්නයි කියලා ආනේ වෙච්ච එකන මේ වගේ තැන් හොයාගෙන එනවා ආවත් මොකද කරන්නේ සංසර්ගයේ පවත්වන තමන්ගේ ප්‍රේමනා පැත්තන් එක එක්ක ටෙලිෆෝන් කරන්න ඕනේ, එක්ක ලියුම් ලියන්න ඕනේ, එක්කනත් ඒකත් එක්ක ලියුම් ලබන්න ඕනේ. එහෙම නැත්නම් යන්නේ කට්ටිය ගමනේ විතර අහන්න ඕනේ. අර හිතේ තියෙන තාම දස්සන මේ දර්ශනීය ලබා ගන්න, සද්ද ලබා ගන්නට, හැඩේ ලබා ගන්නට, ගඳ සුවඳ ලබා ගන්නට ආදි වශයෙන් මේ සංසග්ග. ඒ වගේම සංසග්ග සංසග්ග මේ නිතර ප්‍රිය සංభాෂණ පවත්තක් දකින්න අහන්න තියෙන ආසාව, අතපත ගන්න තියෙන ආසාව. මෙන්න මේ ආසාවල් තියෙන මනුස්සයලා කවදාකවත් ස්ථාපිය මැරෙන්න හම්බෙන්නේ. අවසානයේ මේ නිසා වෙන්නේ පపంచරාමෝ හෝති පపంచරතෝ පపంచරාමත අනුයුක්ත නිතරෝම හිතේ අත්තෝරක් නැතුව හිතවි. නඩකන ප්‍රපංචකය. ඔබ හිතනවා එහෙම හිතන්නේ හිතන එක මේ ලෝකේ බඳ තක්කුමක් තියෙන නිසා මට හැඟීමක් තියෙන නිසා මහා කරුණාව මට තියෙන නිසා පරානුද්යතා සමසංයුක්ත පරිසංයුක්ත දේ කල්පනාවක් මේක ඥාති සංයුත් පරිසංයුක්ත කල්පනාවක් මේක අනුන්ට උපකාර කිරීම පිළිබඳ කල්පනාවක් කියලා නිතරම කල්පනා කරන ඉන්න කෙනාට කවදාකවත් මේ දේවල් මතු වෙනකොට තමයි මේක දීලාරයේ තියෙන මේවා ඉවරනාට පස්සේ මම ගන්න දෙයක් නැහැ. අවසානයේ අපි මේ ප්‍රවැත්ම පිළිබඳ හැඟීමකින් තොරව මරණයටපත් වෙන්නේ මේ වගේ වැඩ අධික නිසා, හසා වැඩිකම නිසා, නිින්ද වැඩිකම නිසා, අනිත් අය දකින්න අහන්න තියෙන ආශාව නිසා සංසර්ගේ පවත්වෙන ආශාව නිසා හිතේ වේග වැඩි වෙනවා. වෙන විදිහට කියනවා නම් කායෙන් කරන වැඩ, වචනයෙන් කරන වැඩ, හිතෙන් කරන වැඩ වේගය වැඩි තාක්කල් අපේ කිසිම සූදානමක් නැහැ. ඒකම පසු කොටසේ ධාරපුත්‍ර සඳහන් කරනවා යම් කිසි කෙනෙක් යම් යම් ආකාරයකට ජීවත් වෙනවා නම් ඔහුගේ මරණය බත මරණයක් වෙන්න නම් කාරණා හයක් බලපානවා උහු කම්මාරාමතාවයෙන් නැහැ. කම්මාරාමතාවේ අනුයුක්තත් නැහැ. දැනට කර්මයේ ඉන්නත් නැහැ. කටයුතු කරනවා කල යුතු නිසා නමුත් වහාම යොර්තිකම අමතක කරනවා. කටයුතු ඉදිරිපත් වෙච්ච දේ කරනවා නමුත් කටයුත්තේ කටයුතර බැඳෙන ගතියක් නැහැ. ඒ වගේම භාෂාරාමතාවයත් අවශ්‍යතාවයට කතා කරනවා දස කතා ඒ මේ අප්පිච්ච කතා ආදී දස කතා වස්තු වල යෙදෙනවා. නමුත් අර තිරස්චාන කතාවල 31ක් කතාවල නැහැ. ඒ වගේම නිස්සාරාමතාවයත් උදාන්නා මේ කායට අවශ්‍යයි නිදිමත. ඒ නිදිමත දෙනවා මිසක් අර කුසීතකමට උපරවත්න තාට නිදිමත නෙයි. ඒ වගේම Taman කෙරෙහි යනගෙනට අනුකම්පාවෙන් මොනවාරි කියන මිසක් නෑදෑකම නිසාවෝ හිතවත්කම නිසාවෝ අහිතවත්කම නිසාවෝ කිසිම කෙනෙක් එක්ක බැඳීමක් තියාගන්න. සංසර්ගයක්වත් නැහැ. මට මේ මම බලන්ට වේවා මට අර සම්දර්ශනේ බලන්න ලැබේවා නුවර පෙරහැර බලන්න ගන්න ලැබේවා චිත්‍රපටියක් බලන්න ලැබේවා ටෙලිවිෂන් බලන්න මොනම දෙයකක් ඒ වගේ සම්බන්ධතාවකුත් දැක්කට ඒකෙන් කරප්පන් ඉන්නෙත් නැහැ. දුවලකට කිසි දෝෂයක් නැහැ. නමුත් ඒ වගේ හොයانے යන්නේ. අවසාන වශයෙන් දන්නවා ප්‍රපංචයක් මිනිතරෝම ඉව නැති වුණත් හිතෙන් කයේ හිතෙන් හිත හිතා ඉන්න ගතිය තමයි මේ මරණයට අපි සීක්‍රෙන් අදගෙන යන නිසා ප්‍රපංච රාමතාවිකුත් නැහැ. ආනියම කෙනාගේ මරණය භද්‍ර මරණයක් කියලා මේ සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා සර්වඥාන්සේ මේක ඕ කෙටිය සඳහන් කරන යම් කිසි කෙනෙක් මරණ බව මැරෙන බව මරණානුස්සතිය නිතර සිහිපත් කරනවා නම් ඔහු අප්‍රමාද ජීවිතයක් ගත කරනවා ඔහු අමරණීය තත්ත්වයටපත් වෙනවා ඒ නිසා අපි මේ තේරවාද සාසනයේ අවසාන නිස්සාව අපි කියනවා නම් මේ අමරණීයත්වය කියලා ඒ අමරණීයත්වයට ඇති එක පදයක් තමයි මරණය. හැබැයි මරණය අමතක කරොත් ප්‍රමාදයට වැටෙනවා. මරණයම මරණානුස්සතියම හැම චිත්තක්ෂණයකම උපාදතිති භංග කියන මේ සංස්කාරයන්ගේ හැම ඇතිවීමක්ම පැවතීමක්ම නැතිවීමක්ම දකින උද්‍යප්පේ ඥානදී බලවත් ඥානයක් ගත කරන්න පුළුවන් නම් ඔහුට මරණය එන්නේ නැහැ. ඒ නිසා යථා බුබ්බුලකං පස්සේ යථා පස්සේ මරීචිකං ඒවං ලෝකං අවෙක්ඛන්තං මච්චුරාජාන පස්සති මේ ලෝකයේ ඇති වෙන සෑම සිද්ධියක්ම දියකඩක් මතු පිටට වතුර වැටෙනකොට වැස්ස වැටෙනකොට මතුවෙන ජීව බුලක්ෂේ දකින්න පුළුවන් සෑම දෙයක්ම ඈතට ලස්සට පෙනුනට ලං වෙනකොට නැතු යන මිරිඟුවක්ෂේ දකින්න පුළුවන් නම් ඒ ජීවිතය ඒ විදිහට බලන ඔහු කෙරෙහි මායාට බැල්ම හෙලන්න බැරි වෙනවා. මාර බැල්මෙන් අයින් වෙනවා මරණයෙන් මිද. ඒ නිසා මේ බුබුලකය නැත්තම් මේ දිය බුබුලක ප්‍රශ්නේ. එහෙම නැත්තම් මේ මිරිඟුවක් දිහා බලන හැටි දකින්න එක තමයි අපි අර කලින්ම සඳහන් කළේ යම් කිසි දෙයක් ඒක ලබා ගන්න අතේ බොහොම සීලාරයක් තියෙන ඉතින් ගිහිල්ලා බලනකොට ඒක මේක නැහැ. ඒකයි කියන්නේ මිරිගුවක් ඈතින් බලනකොට තද්ද කාෂ්ඨක ගිම්මාන ඒත්වේ කරවෙච්ච පොලොක මතුවේ. බැලුව බැලමට පේන්නේ රැලි ගහමින් තියෙන ආවෝ දිය ධාරාවක්. ඒ දිය ධාරාව කියනවා කියලා හිතාන හති හලමින් එතන දුවගෙන ගියාට ගිහිල්ලා බලනකොට එතන තියෙන්නේ දුන්දාන රශ්නියක් මිස දියක සංඥාවක් නෙවෙයි. මෙන්න මේක එකක් දෙකක් තුනක් වුණාට පස්සේ අපි මේ නිතරම සීලාරකෙන් යුක්තව సౌందර්යයෙන් යුක්තව මේ ළඟා වෙන්න හදන දේවල් සෑම දෙයකම මේ වගේ මිරිඟුවක් කියලා දන්නවනම් ඔව්වේ භාෂාරාමතාවට යන්නෙත් නෑ කම්මාරාමතාවට යන්නෙත් නෑ ගාන සංගණිකාරාමතාවට යන්නෙත් නෑ ඔය කියන ප්‍රපංච කිසිම දෙයක් ඇති කරන්නේ නෑ මෙන්න මෙහෙම දෙයක් මේ ජීවිතය කියලා කියන්නේ. ඇහෙන් දකින්න රූපෙත් මෙන්න මේ විදිහේ තෘෂ්ණා ඇති කළාට ඔබ ලබා ගත්තට පස්සේ ඔක ඇති හරයක් නෑ. කනින් ඇහෙන ශබ්දයක්, නාසයෙන් ඇදෙන ගඳ සුවඳක්, දිවට දැනෙන රසයක්, කයට ලැබෙන පහසක්, හිතට එන හිතවිල්ල හැම වෙලාවම අපි උපවන සුළුයි. කිටි කවන සුළුයි. කිලිලාරයක් දනවන සුළුයි. ඒ එනකොටම පිළිලාරයේ දැන වෙන්නේ මගේ ඇහෙන් යන ආසින් ය කනින් ය දිවෙන් ය ශරීරයෙන් ය හිතෙන් ය කියලා දැනගත්තොත් ඒ ద్వාරය මෙනෙහි කරගන්න පුළුවන් වුණොත් අපි ඉන්නේ ආහාර තවදුරටත් අර ඒ තිලිලාරයක් පිටිපස්සේ දුවන භද්‍ර යවවන වයසේ ක්‍රීඩා දතියේ ගත කරන පොඩි ළමෙක් වාගේ නෙවෙයි මේ දේවල් හැම වෙලාවෙම ඒ තිලිලාරයක් මන්දුවක් ඇති කරන්න උත්සාහ කළාට මේ කිසිම දෙයක හරයක් ගන්න දෙයක් නැහැ හැම වෙලාවෙම පවතින මෙන්න වගේ තෘෂ්ණාවට නතු කරන අපයක් පමණයි මේක තියෙන කියලා දැනගත්තා නම් ඒ කියන්නේ මේ උද්‍යප්පේ ඥානය ආදී මතුවෙන මතුවෙන අරමුණක ඇති හැටි දැක ගන්න පුළුවන් වෙනවනම් පරිණිරවාණයටපත් වෙන්න ඕනෙත් නැ මොනවාක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ජීවිතයේදී මේ චිත්තක්ෂණයේදීම ඔහුට ඒකාන්තයෙන්ම ජීවිතේ පවතින ආ වූ මේ අනිත්‍ය, දුක්ඛය, අනාත්මය කියන එක ඉතාමත්ම නායයට තියෙන දේ දෙකක් වගේ අවබෝධ කරගන්න පුළුවන්. ඊ අවබෝධයේ භද්‍ර යවණයේදීම සිද්ධ වෙනවනම් එහෙම නැත්නම් ජීවිතයේ මැදි වයසේදී සිද්ධ වෙනවනම් ඒ ඔහු එතන ඉඳලම කවදාකවත් ආයේ අනුන් මරාගෙන හෝ ජීවත් වෙන්න ඕන කියන අදහසක්වත් එහෙම නැත්නම් මම ජීවිතේ කැපී පෙනෙන්න ඕන කියන මතයක්වත් වෙන කිසිම මදයකට යට වෙන්නේ අපි දන්න යොබ්බන මදේ ආරෝග්‍ය මදේ ඓශ්වර්ය මදේ කිය විවිධාකාර මිනිසුන්ගේ හිත ස්තබ්ද භාවයට මද භාවයට පත් කරන දේවල් තියෙනවා ඒ කාන්තේ ප්‍රමාදයට ලක් කරනවා මරණානුස්සතිය ගැන දන්න කෙනාට කවදාකවත් ඒ වාගේ ඒ අසාමාන්‍ය විදිහට හිත මේ කුළු ගන්නවාගෙන කුප්පවාගෙන අනුන් තලාගෙන Taman මතු කරන් හදන එක ඇති නැති. ඒ නිසා මරණානුස්සතිය මරණය පිළිබඳව අමතක කිරීමේ කාන්තේම අප්‍රමාදෝ අමත බදං ප්‍රමාදෝ මච්චුනෝ බදං කියන විදිහට අප්‍රමාදේ තමයි හේතු වෙන්නේ. ඒ නිසා යෝගාවචරය සතිපට්ඨාන භාවනාවදී තරම් කවවම කවදාකවත් වර්තමාන මොහොතට අවදි කරවීම. වර්තමාන අවදි කරවලත් සමතෙන් නතර නොකර විපස්සනා වාසයෙන් ඒ චිත්තක්ෂණයක් පාසා මේකේ අනිත්‍ය භාවය මේක දුක්ඛ භාවය මේක අනාත්ම භාවය තේරුම් කරලා දෙන ධර්මය වෙන ඇත්තේ නැහැ. ඒ නිසා සතිපට්ඨාන භාවනට අනිවාර්යයෙන්ම මරණානුස්සතිය අතුල් කළ යුතුයි. එමෙ අතුල් නොවුනා නම් සතිපට්ඨානේ පූර්ණ තත්ත්වයකටපත් වෙනවා. ඒක නිසා මේ දුක්ඛ සත්‍යයේදී මරණය පෙන්ලා දීලා තියෙනවා අනිවාර්යයෙන්ම ජීවත් වෙන ඇත්තන් විසින් කටයුත්තක් විදියට. නමුත් අපි මුලින්ම ඉඳලාම මතක් කරලා දුන්නේ මේ කෙනෙකුට හේතු ගන්නට අමාරු මේක පිළිබඳ පවතින ආ වූ ආමංගල්‍ය අසුබ අභද්‍ර ආකල්පෙන්සා මේක නිසාමයි සතිපට්ඨානයේ මේ දුක්ඛ සත්‍ය ආරම්භයේදීම අපි මතක් කරන්න යෙදුනේ මේ මරණයම නැත්නම් මේ අවමංගල්‍යයම මේ අභද්‍ර තත්වයම තුල ඒක සාමාන්‍ය ලෝකයාට දුකක් බව හැබෑව මරණය දුකක් ශෝක පරිදේවට කාරණාවක් නමුත් ඒ තුලම දුක්ඛ ආර්ය සත්‍ය බවට පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා මරණය වයෙන් යුක්තව ප්‍රමාදයෙන් යුක්තව මදයෙන් යුක්තව වන්නකොට දුක පිණිස හේතු ඒ මරණයම යථාභූතව ඇත්ත ඇති ඇති මේක ලෝක අනිවාර්ය ලෝක ස්වභාවයක් වශයෙන් දැක ගන්න පටන් ගත්තොත් ඒ තුල මේ දුක්ඛ සත්‍ය දුක්ඛ ආර්ය සත්‍යයක් පාඩපත් කිරීමේ ශක්තියක් තියෙනවා. එනිසා මේ විපස්සනා භාවනා කරන යෝගාවචරයට ප්‍රධාන වශයෙන්ම අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ අර භද්‍ර සූත්‍රයේ ඒකේ සඳහන් කරන යම් කිසි කෙනෙක් නිතරම වැඩවලට හිත යොදලා නිතරම කතාවට හිත යෙදිලා නිතරම නින්දට හිත යොදාගෙන නිතරම සංසර්ගයේ හිත යෙදීගෙන සංසග්ගවල යෙදීගෙන සංගණිකාවේ යෙදීගෙන හිත අවුලෙන් ගත කරන අනිවාර්යම ඔහු තුල සක්කාය දිට්ඨිය වැඩෙනවා මම එක් කියනවා ආත්මයක් කියනවා මම මේක ආස්වාද දෙන්න ඕනේ මම මේකට පිනවීම ලබන්න ඕනේ సౌందර්යය දෙන්න ඕනේ අනික් අයගේ වෙන් විකපෙන්න ඕනේ කියලා ඒ සක්කාය දිට්ඨිය අර කර්මාන්තවල නිින්ද තුල කතාව තුල අනිවාර්යයෙන්ම ගැබ් වෙලා තියෙනවා. යම් කිසි කෙනෙක් ඒක බව දැනගෙන කර්මාන්තයේ අවශ්‍යතාවය සලකලා කරන ප්‍රෝජනේ සලකලා. කතාවක් ප්‍රෝජනේ සලකලා කරනවා. නිින්දක් ප්‍රෝජනේ සලකලා කරනවා. අනිත් ආයත් එක සම්ප්‍රක්‍මචාරින් වහන්සේලාත් එක්ක දායක කාර්යගත්තන් එක්ක ගුරු දෙමාපියන් එක්ක පැවතිය යුතු ඒ සංසර්ගය අනනුලෝමික ගී සංසර්ගයේ ඉඳ නොලැබෙන පරිදි කියලා අපේ විවස්ථාව සඳහන් කරලා තියෙන විදිහට අනුන්ට කෙලෙස් ඇති නොවන තායිත ඇති කර සංගණිකාව අපි පොය කරන අනිවාර්යම එකතු වෙනවා එහෙම නැතුව වෙන ප්‍රිය සම්භාෂණ සඳහන් වේකතු වෙන්නේ සංගණිකාව අවශ්‍යයි නමුත් මේ කාම තණ්හාමාන දිත්‍ය අධිකන සංගණිකාව දුකට හේතු වෙනවා ඒ වගේම තමයි හිත තියෙන හිතවිලි වල ධම්ම විචේ අවශ්‍යයි ඉන් එහාට යන දේවල් ප්‍රපංචයක් ලක් වෙනවා මෙන්න මේ දේ දැනගෙන මේ දේ අවශ්‍යතාවයේ මේ දේ දැනගැනීමේ මේ දේ අවබෝධ කිරීමේ හැකියාව තියෙන ඒකාන්තේ මිනිස්යාට පමණමයි ප්‍රතිපත්තාන තුලින් පමණමයි කියලා තේරුම් අරගත්තොත් ඒ පුද්ගලයා තුල කොහොමඩක්වත් මමෙක් සක්කාය දිට්ඨිය පටලවල වර්ධ ගැනීමක් ඉතුරු වෙන්න විදියක් නැහැ. අන්න ඒ නිසා තමයි අර පොඩි දරුවා අර වයසක මනුස්සයාට කිව්වේ එහෙම සක්කාය දිට්ඨියකින් තොරව අවුරුදු 120ක් ජීවිතයක් ඇති වැඩේ මොකද්ද කියලා මිනිහට තේරෙන්නේ. ඊළමයට විතරනේ සමහර යෝගාවචරයන් තේරෙන්නේ නැහැ. ඒ මොකද? මේ අදුක්කම සුඛ වේදනා උගාක්ෂාන මේ මරණ වගේ එකක් තමයි. ඒක විඳින්න කෙනෙක් නැහැ. අදුක්කම දුක වේදනාව තියෙනවා ඒ නිසා අපි ඒක එනකොට පයි පැලලා අපිට අවශ්‍ය කරලා තියෙන්නේ සැප එහෙම නැත්නම් දුක හරි කමක් නැහැ මේ නොදැනේ නැහැ අදුක්කම සුඛයක් නම් ඕනේ නැහැ එහෙම නැත්නම් අපිට කාමරාග ව්‍යාපාද තීන මිද්ද උත්සච්ච කුක්කිට විචිකිච්ඡා කියලා කියන්නේ මේ හිතේ චංචල. හිතේ චංචලයක් නම් අසුබෙන් හරි කමන්නේ නරකෙන් හරි කමන්නේ තියෙනවනම් අපට අපි ඉන්න බව දැනෙනවා. මම ඉන්නවා. <coughs> යම් කිසි වෙලා <coughs> වෙලාවක මේ පංච නීවරණ ධර්ම තොර වෙච්චාම ඕන නොදැනෙන තත්ත්වයක් නොකියා ගන්න පුළුවන් තත්ත්වයක් විස්තර කර ගන්න බැරි තත්ත්වයකටපත් වෙනකොට යෝගාචරය හතිර කලබල වෙනවා එක්කෝ කමඨාන සුද්ධ කිරීම නතර කරනවා කියන්න දෙයක් නැහැ ඒ මොකද කියන්න මොනවා හරි අතට අහු වෙන රත්තරන් ගුලියක් වගේ දෙයක් හෝ එහෙම නැත්නම් මොකක් හරි කියන්න ඕන. මොනවා කරන තත්ත්වයටපත් වෙනකොට මේ මරණයේ ස්වභාවය හොඳට පේනවා. ඒ තුලමනේ අමරණීයත්වයේ තියෙන්නේ. නමුත් ඒ අමරණීයත්වයට යන්න ඉස්සෙල්ලා ඒ ප්‍රපංච නැති වීගෙන යනකොට යෝගාවචරයට පේන්නේ තමන්ගේ අනන්‍යතාවය නැති වුණා. මමෙක් නැති වුණා. හරි කලබල පහළ වෙනවා. මේක බොහොම කිතු දෙයක් වෙනවයි කියලා මේ පරිශන කරනවා මේ මත්කුඩු පාවිච්චියේ. යම් ප්‍රමාණයකට ශරීරයට ඒ විෂ ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය පාවිච්චි කරපුවාම ස්නායු තුඩු ඔක්කොම අක්‍රිය වෙනවා. ඒ ස්නායු තුඩු අක්‍රිය වෙච්චාම මේ පුද්ගලයාට Tamanටම තලා ගැනීම, කපා කොටා ගැනීම හරි විහිළුවක්. ඔව් හිතන්නේ අනිත් ඔක්කොටම දැන් තියෙන්නේ ස්නායු අක්‍රිය වෙලා ඒකොල්ල කැවුවට මරුවට ප්‍රශ්නකුත් නැහැ. නිසා කොයි දෙයකලත් ඔහුට ඒකේ හොඳක් නරකක් තේරෙන්නේ. නමුත් අභාග්‍යයක තියෙන්නේ පහුවෙන්ද ඊට වැඩි වැඩි ප්‍රමාණයක් වේදම් කරන්න ඕනේ රසායන ද්‍රව්‍ය ගන්න. නැතුව ගන්න බෑ. අර ස්නායු තිබුණට වැඩි වේගවත් වෙලා ක්‍රියාත්මක වෙනවා රසායන ද්‍රව්‍ය නැති වෙනවා. මේ භාවනාවේදීත් ආනි වාගේම තද බල සුඛ වේදනාව සහ තද බල දුක්ඛ වේදනාව දුරු කරමින් ක්‍රමයෙන් මධ්‍යස්ත සුඛ දුක් වේදනා ගෙනල්ලා අවසානයේ යෝගාචරණ අතර කරනවා අදුක්ඛම සුඛේ එතකොට නිින්දට ගිහිල්ලා ඕන දැකිట్లా බලනකොට චක්කු මුක් වෙලා ගැස්සිලා නැගිටිනකොට තේරෙන්නේ මම භාවනා කරාද හිත නහයිද තිබ්බේ පිම්බි මහගලින් පේනවද ආශ්වාසය පේනවද නැද්ද ඉති යෝගාවචර කලකොල වෙලා නතර වෙයි අවදි වෙයි නමුත් හොඳටම දන්නවා ආයෙත් අවදි වෙන්නේ ආයෙත් අරමුණටමයි තිබුණ තැනටමයි නමුත් ඒ වුණාට මේ වෙච්ච දේ මොකද ඒ වාගේම න සංඤ සංඤේ නෝපි අසංඤේ න විභූත සංඤේ ආදී වශයෙන් අපි විසංජ වෙලත් නැහැ. අසංජ සත්‍යෙත් නෙවෙයි. සංඥාව නතර වෙලත් නැහැ. මොකද්ද සංඥාවක් තියෙනවා ඒක විතර භයානකමක් ඇත්තේ ආධුනිකයන්. ඒක ආපු ගමන් හරියට නිදාගත්ත ළමයෙක් නිදිද කියලා අහන්න ළමයාට කතා කරලා අහනවා. බබා ඔයා නිදාගත්තද කියලා. ඉතින් එනකොට වෙන්නේ මොකක්ද? අර නිදාගෙන පිට කැලේ. ඒ වගේ තමයි යෝගාවචරයට මේ මරණය ඒ වගේම අමරණීයත්වයේ කියන தത്വයට පත් වෙනකොට රූපයේ තුලිමුත් සතහන් ආකාර නැති වෙලා හුදු භාව ලක්ෂණ විතරක් ඉතුරු වෙනවා. මේ භාව ලක්ෂණ ආවම මේ හැමෙන් ඇතුළත තියෙන මමයත් හැමෙන් පිට තියෙන ආකාශ වස්තු ගහකොළ පත තේජෝ වායෝ ඔක්කොම සම වෙලා යනවා. සම වෙච්චාම මේකේ සීමාවල් කඩනවා. එතකොටත් යෝගාචරය අධ්‍ය කරලා බලනවා කඳ බඩ තියෙනවද පිම්බීම හැකිලිම නැත්තම් පොම්බල හකුලවල බලනවා හුස්ම නැත්තම් නයි පිම්බින්න වගේ පිම්බල බලනවා මේක තියනවාද කියලා. ඒ මොකද අර රූපයාගේ යත්තා වූ සතහන් ආකාර වලින් තොර தත්ත්වයට යනකොට විශාල බයකටපත් වෙනවා අර කුඩු අහු මිනිස්සු වගේ. මේ සර්වඥාතික තියෙන ක්‍රමේ Tamante කැමැති ප්‍රදේශයකට ගිහිල්ලා කැමැති තරම් අත්විදලා ආපහු එන්න පුළුවන්. ආවෙන්නත් එතනින් එහාටත් යන්න පුළුවන් අමතර වේදනාවකුත් නැහැ, රසායනික ද්‍රව්‍ය අවශ්‍යතාවකුත් නැහැ. බාහිරේ මොනම දෙයක් අත්ත. ආනපානසත් භාවනාවේ ආනිසංස ගැන කතා කරන සර්වචන සඳහා කරනවා සුකෝච අසේචන කෝච සුකෝච විහාරෝති. සන්තෝචේව පනීතෝ චාසේචන කෝච සුකෝච විහාරෝ. අසේචන කෝච මේකට හදන්ත කසින මණ්ඩලෝනේ එතන පාමසිට කියලා කුඩු බෙහෙත් ගන්න ඕන කමක් නැත්තේ හුස්මම. මේ හුස්ම දිහාම පැවැත්ම දිහාම වෙන මොනකටවත් හිත යන්න දෙන්න තුව වැඩ නතර කරලා කතාව නතර කරලා බින්දතේ ඉඳ නොතබා සංසර්ග සංගනිකාවෙන් වෙන් වෙලා ප්‍රපංචාංගයෙන් හිතවිලි වලින් නතර කරලා හුස්මම දිගට පාත් කරනකොට මේ හුස්මට මේ දේ වෙනවා ඒක සියුම් ප්‍රත්‍යයට සුගමතර tattweට පස්සන හවත මට්ටමේ විපස්සනා මට්ටමේ නම් මේකේ සතහන් ආකාර නැති වෙලා උදු භාව ලකුණ වලටපත් වෙනකොට මේ භාව ලකුණ උඹෙත් නෙවෙයි මගෙත් නෙවෙයි. ඇතුළතත් නෙවෙයි පිටත් නෙවෙයි. දුරත් නෙවෙයි ළඟත් නෙවෙයි. ඒක හතියේ කොන පැතිරිච්ච තත්ත්වයටපත් වෙනකොට අන්න සක්කාය දිට්ඨිය කරලා. නැත්තම් තදංග වශයෙන් ඕක කරලා. ඒ කරලා යනකොටම යෝගාචරය බය වෙනවා. ඉතින් මම නැති වුණාට පස්සේ ඉතින් භාවනා කරන්නේ. ඉතින් ඇද්ද කරලා බලනවා මේ මොකද උනේ? මොකද වෙච්ච මේ සංගතිය කියලා හැම වෙලාවෙදීම ඒ නිසා අපිට මේකට බය හේතුනක් නම් කරන්න දෙයක් නැහැ කියන්න තියෙන්නේ මේකයි මේ යන ගමනේ අවසාන නිස්සාව කියලා කියන්නේ පරිණිරවාණය. අනිවාර්ය කියලා කියන තථාගතයන් වහන්සේගේ මාර්ගය. මුගදෙනෙක් නිවනට කැමති නමුත් පරිණිරවාණයට කැමති නැහැ. යෝනි පරිණිරවාණයට යන්නයි මෙච්චරම මෙච්චරම දඟලන්න ඕනේ. සිල් දැකලා සමාධි භාවනා කරලා විපස්සනා භාවනා කරලා එකම ඉද්ධි ප්‍රාත්‍යාරයක්වත් පා ගන්න බැරි වුණොත් කාටවත් කියා ගන්න බැරුවොත් මම rahat උනායි කිය. අnder නාග මනුස්සයන් අර ඉලන්දාරියව ප්‍රශ්නේ අහන්න වෙනවා. මොකටද එහෙනම් ඔය ඔය ඔය නිවන ඔය පිටි කියලා දුන්න එකක් වගේ මොකටද? මරණය මේ තරම්ම ගැඹුරක් අපේ ජීවිතේට ලඟ කරනවා. මේ නිසාම දෝ මේ සර්වඥාන්සේගේ දේශනාව වාගේ ඉතාම ගැඹුරකින් මරණය විග්‍රහ කරන්න බැරි වුණත් දාර්ශනිකයන්ට ආගමික නායකයන්ට මරණය කියන එක නොසලකාරින් බැරි වුණා. මුළු ලෝකෙ තියෙන සෑම ආගමක් මරණයෙන් මත ජීවිතයක් පිළිගන්නවා. ආගමක් නොවන්නා වූ උච්ඡේදවාදය විතරක් කියනවා. ඒකට අපිට ආගමක් කියන්න අමාරුයි. මරණය මත ඔක්කොම නතරන්නේ. බුද්ධ ආගමේ සහ Hindu ආගමේ මරණින් මත් ජීවිත රාශියක් තියෙන බව කියනවා. මුස්ලිම් ආගමේ, කතෝලික ආගමේ, ශීක් ආගමේ මරණින් මත් එක ජීවිතයක් තියෙනවා කියන්නේ. දිව්‍යනාංශෙත් එක්ක. නැත්තම් අපායයි. නිසා මරණින් වැඩේ හමාර වෙන්නේ නැති බව වැඩි ජනතාවක් පිළිඅරන් තියෙනවා. නමුත් අභාග්‍යයකට වගේ ඒගොල්ලෝ හිතුවා මේකේ තියෙන ඉතාම গুপ্ত භාවයේ තේරුම් ගන්න බැරි භාවය නිසා හොඳ හරිය තියෙන්නේ මේ ජීවිතේ ටිකේ නෙවෙයි මේකේ මැත්තේ. ඒක තියෙන්නේ මගේ අතේ නෙවෙයි දෙවියන් වහන්සේ අතේ. නිසා අපිට ඒක ගැන කතා කරන්න බෑ කියලා. මෙන්න මෙවැනි ගන්න බහල දෘෂ්ටි කට්ටයක් දෘෂ්ටි කෝම්බයක් තියෙන තරම හරුවත් තමයි සඳහන් කරේ මරණයක් තේරුම් ගන්න පුළුවන් මරණය තේරුම් ගැනීමයි අමරණීයත්වයට යන්නේ. නිසා ওই සැප දුක් වේදනා දෙක මැද තියෙන අදුක්කම සුඛ වේදනාට ලක්ෂ කිල කෝටි ගණන්. පැය ගණන් සමවදින්න. ඒ වාගේම සංඥා කියා ගන්න බැරි සංඥාවකට හිතපත් වෙනවා. කාටවත් කියන්න ඕන කම නැහැ. තියෙනවනම් සංඥාව කියන්න පුරුවරයක් නැහැ. මට මෙහෙමයි මේ සංඥාව මට තියෙනවා රූප සංඥාව, ශබ්ද සංඥාව, ගන්ධ සංඥාව, රස සංඥාව, පොට්ටබ්බ සංඥාව, ධර්ම සංඥාව තියෙනවා. අපි ඔය කතා කරනවා කියල කියන්නේ ওই ටික තමයි. ඒ තියෙන සේරම කියනකොට දෙන්නම තේරෙනවා කියාගන්න බැරි දැනට ගියාම ඒම සංඥාවක් තියෙනවා. සංස්කාර කියලා කියන්නේ අපි ළඟ දෙන හැම දෙයක්ම හැම වෙලාවෙදීම අපි සංස්කරණය කරනවා. හුස්මත් ඒකට කියනවා කාය සංස්කාර කියලා හුස්මත් අඩු වැඩි කරනවා. අඩු වැඩි වෙනවා. ඊට වචී සංකාර කියලා කියනවා විතක්ක ਵਿਚාර දෙකද ඔය විතක්ක ਵਿਚාර දෙකේ තමයි දාර්ශනිකව ගත කරන්නේ. ඊගාවට මනෝ සංඛාර කියලා කියනවා සංඥා වේදනා සංඥා සංඥා වේදේ නිරෝධයට යනකොට එකක් නතර වෙනවා. මේ දේ නතර වේගන එනකොට අපිට පේන්නේ මරණයක් වාගේ. ඒතර ඇති සංඥාවල් සියල්ලම හඳුනාගෙන මතක් කරගන්නකොට අර කියන්න බැරි සංඥාවට වැයෙනවා ඒ වගේ තමයි සංස්කාරات අතගෑම. අපි කියන මේක සිංහලෙන් අපි කියන අනනවයි කියලා. ඇදගෙන නානවයි කියලා කියන. ඉල්ලගෙන කනවයි කියලා කියන. ඔය ඉල්ලගෙන කෑම නතර වෙලා අරමුණ භාවනා නොකර මෙනෙහි නොකර අරමුණේ බොහෝ වේලාවක් ඉන්න පුළුවන් තත්ත්වයක් අපි කියන අර්පණ සමාධිය කියලා. ඒව නැත්නම් උපේක්ෂාව කියලා කියනවා විපස්සනාවේදී නැත්නම් මාර්ග ඵලය කියලා කියන අන්න ඒකට ගියාට පස්සේ කිසිම දෙයක් නොකර යnderලා බලන්නේ වැය ගණන් කරන්න. කියලා කෝටි ගාණක් විස්තර කරන්න වෙනවා මේක ප්‍රකෘති දෙයක්. මේ ලෝකේ අත්විඳින්න පුළුවන් දෙයක්. හැබැයි හැමෝටම බෑ හැමදාම බෑ හරියට අනුගමන වැඩ පිළිවෙලකින් ගියොත් ඒක ලබා ගන්න පුළුවන්. ඊගාවටත් විඥානයේ අනිදර්ශන ස්වરૂපයක් තියෙනවා. විඥානයේ වැඩිම හැම වෙලාවෙම නාම රූප වෙන් කරනවා. නාම ධර්ම කියලා කියන්නේ චිත්තචෛතසික වශයෙන් වෙන් කරනවා. රූප ධර්ම කියලා කියන්නේ පට වියාපෝ තේජෝ ආදී 28 කොටසට වෙන් කරනවා. වැඩිම කප කප බලන එක. නිදර්ශනය කරන එක. අරකින් මේක වෙන් කරන එක. ඔන්න ඔය බිස්නස් එක නතරයි. විඥාණයට දෙක වෙන් කරගන්න බැරි තත්ත්වයටපත් වෙනකොට අපි කියන අනිදර්ශන. ඒක නිදර්ශනය කරන්න බෑ. ඒක නිදර්ශනය වෙන්නේ එතකොට හරියට මෙතෙන්දි. ආනෝය තත්ත්වයට ලං වේගන යාම තමයි විපස්සනා ඥානවල දිගින් දිගට දිගින් දිගට හිත වේ. ඉතින් එතකොට මේක තාම සක්‍රීය සිලිලාර ජනක සං ආස්වාද ජනක సౌందර්ය තැනක ඉඳලා මේ මරණේ කරා ක්‍රමයේ ලං වීමක් මේ සම්මුති මාත්‍රේ ගැන නෙවෙයි අපි මේ කතා කරන්නේ පරමාර්ථ වශයෙන් රූපය සුකුමතර තත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් කුදු භාව තත්ත්වයටපත් වෙනවා. වේදනා අදුක්කම සුඛ තත්ත්වයටපත් වෙනවා. සංඥාව අමුතු සංඥාවක් පාල වෙනවා. සංස්කාරණ හිතිය. සංස්කාරණය කිරීම නතර වෙනවා. විඥානය අනිදස්නට කරනවා. මේ ටික ඔක්කොම ඔය වගේ තමයි මරණය මත. මරණවලදී කලෙවරේ නම් ඉතුරු වෙනවා රූපේ. වේදනාව නතර වෙනවා. සංඥාව නතර වෙනවා. මරණයට කරන්න මරණ මිනියට කරන්න යන සංස්කාර ඔක්කොම නැත්නම් විඥානේ චුත වෙනවා. දේශායේ කමිට පිළි මලාසි මරුණාව. නමුත් යෝගාවචර හරියට භාවනා කරලා සංඥා වේදේ නිරෝධයෙන් සමවැදුනත් විනිතිබ්බක් පිළිගන්නේ නැහැ කියලා කියන දවස් හතක් යනකම්. මේ දෙක එක ජීවිතයක් තුළ ලබා ගන්න පුළුවන් භාවය සඳහායි සරුවචනාතික විශේෂත්වයේදී එතන වුණාට වෙන්න දෙන මරණය නිතරම සීපත් කරාන්ට ඒක අපිට සංවේගය දනවන්න මේ වැනි දෙයක් කරන්න ඕනේ ලෝකේ මරණය තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලෝකේ අමරණීයත්වයේ තිබිය යුතුමයි අමරණීයත්වයේ තියෙන ලෝකෙන් පිට නෙවෙයි සර්වබලධාරී වහන්සේ අපේ නෙවෙයි මේ ජීවිතේමයි මේන මේ අදිෂ්ඨානේ මෙන්න මේ චින්කුසල ගවේෂී කියන අදහස තමයි සරුවචනාංශය අත නෑර ඒ මුල් ගුරුවරු හම්බුණත් කවන මොනම දැක ලැබුණත් අත නැරගී. උන්වහන්සේ කොච්චර මේ ගැඹුරු ධර්මයේ මේ මහා උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ උදෙසා අනුන්ට කියා දෙන්න උත්සාහ කළාද කියනවනම් අද වෙනකම්ම මේක අත්දකින්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මුළු ලෝකේ කවම කවදාකවත් රහසක් අවුරුදු 100කට වැඩි ප්‍රවතිච්ච බවක් ඉතිහාසගත වෙලා නැහැ. මේක රහසක් නෙවෙයි, මේක ඇත්තක්. මේ ඇත්ත වුණත් කල්ලාලක වෙන්නන්න බෑ. රටවුණු කැලකින් අඳින්න බෑ, අල්ලලා කියන්න බෑ, ගහලා කියලා දෙන්න බෑ. මේ ධර්මයේ ප්‍රවාද පුළුවන් වෙලා තියෙන්නේ මරණය අපිත් එක්ක ඉන්න නිසා. මරණය අපේ ජීවිතයේ තියෙන නිසා මරණය බාහිරව බලන්න සම්මුතිය වශයෙන් ආධ්‍යාත්මිකව බලන්න පරමාර්ථවාදී. විපස්සනා වශයෙන් හැම මොහොතකම මෙරි මෙරි උපදිනවා. ඒ මරණ මොහොතක් එකම හැම වෙලාවෙම නිවන පිළිබඳ අවස්ථාවක් පැහැරේ. ඒ මොකද අපිට තියෙන්නේ මේ මරුණට මොකද ඊගා චිත්තක්ෂණ මේට වැඩි හොඳින් ජීවත් වීමේ තණ්හා මාන ප්‍රපංච. එහෙම නැතුව මේ මරණය අපි අලුත් කරනවා. විශේෂයෙන්ම අසාධ්‍ය රෝගිය ගැන කල්පනා කරන මැරණ එක කොච්චර හොඳ දෙයක්. ඒකත් ඉවරයි බෞලි මිනිස්සුන්ට කරදර ඉවරයි. නමුත් මිනිස්සු හරියම බයයි කමක් නැහැ කියන්නේ. කොහොම හරි නායමිකල හරි ජීවත් කරවන්න උත්සාහ කරනවා. නිසා හිතනවා මේක මානව දයාව කියලා.